සමාජ සංගායනා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන් දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තුපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේ සුවඳක් සේමා දම් රස ධනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම නිදුක් නිරෝගී සුව සපිරි සුබම සුබ දවසක් වේවා කියලා මහා සංඝ රත්නය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා තුන් ලොවක් අනන්ත ගුණ සුවඳින් සනහාලෝ ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හද අරණ සිසාරා හමායන මද පවනක් සදිසි ශාන්ත අමා ධර්මය දෙවියන් සහිත ලෝකයට සැබෑම රැකවරණයක් සැබෑම ආශිර්වාදයක් ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් දේශනා කොට වදාළ මధుර මනෝහර ධර්මය යම්කිසි කෙනෙකුගේ කනින් අසන්නට ලැබෙනවා නම් ඒ ඇත්ත සැබවින්ම පෙර කරන ලද පින් නැති කෙනෙක් කියලයි මේ උතුම් ධර්මයේ උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකය අවබෝධ කරගෙන දෙවියන් සහිත ලෝකයේ යථාර්ථය තේරුම්ගෙන ජීවිතය ජීවිතයේ පැවැත්ම ඉපදීම මරණය මේ සිදුවීම් සියල්ලම මහා ප්‍රඥාවෙන් අවබෝධ කළ උතුමන් වහන්සේ මිනිස් ඉතිහාසයේ සැබෑම කරුණාව හිමි සැබෑම අනුකම්පාව හිමි සැබෑම ආදරය ප්‍රේමය ලෝකයට දැක් වූ එකම උතුමන් වහන්සේ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ ඒ විරාගී හදවතේ අසිරිය වචන වලින් කියන්න බැරි තරම් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලෝ සතුන් ලැබූ සැනසීම මෙපමණයි කියා කාටවත් කියන්න බෑ ඒ තරම් අසිරිමත් ශාස්ත්‍රවරයෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා මේ අපට මුණ ගැසෙන්නේ මේ ඉතිහාසය වර්ණවත් කරපු මුළු ඉතිහාසයක් ආලෝකමත් කරපු උතුමන් වහන්සේ ලෙස දෙවියන්ගේද මිනිසුන්ගේද ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ හදවතේ ඇති පාරිශුද්ධිය කොපමණද කියනවා නම් දෙවියන් සහිත ලෝකයේ දෙවි මිනිසුන්ගේ හදවත්වල කල්ප කාලාන්තරයක් තිස්සේ වද දෙන දුකට පමුණුවන අනේක විද කෙලෙසුන් ඒ සම්බුදු හදවතේ අංශු මාත්‍රයක්වත් ඉතිරියක් නැතිව ප්‍රහාණය වෙලා අතිශයින් පාරිශුද්ධ වූ හදමඩලක් හිමි බුදුරජාණන් වහන්සේ මේ උදාර උතුම් ගම්භීර ධර්මය ඔබට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම ඒ ධාම සිත්හි දරා ගැනීම දරා ගන්නා ලද ධර්මයේ ජීවිතයට ගලපා ගැනීම සැබෑම ශාන්තියක් බව බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාලා යම් කිසි කෙනෙක් මේ උතුම් ධර්මය පුරුදු කරලා මාර්ගඵල නිවනින් සැනසීම දක්වාම ගමන් කරනවා නම් ඒ ගමන් කිරීම පිණිස හේතු වන පළමු කාරණය කුමක්ද බුදුරජාණන් වහන්සේ පිළිබඳව අධිමාත්‍ර ගෞරවයක් අධික ප්‍රේමයක් සිතේ ඇති කර ගැනීම බුදුරජාණන් වහන්සේ ගැන ඊ타මත්ම බලවත් ශ්‍රද්ධාවක් සිතේ ඇති කර ගැනීම. එබඳු ශ්‍රද්ධාවකින් තොරව මේ ධර්ම මාර්ගයේ ඉදිරි ගමනක් නැහැ. එනිසා මාද ඔබද අප සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ගැන අධිමාත්‍ර චිත්ත ප්‍රසාදයක් කරුණු දැනගෙන අවබෝධ කරගත්තොත් එය මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන ඔබට මට පුදුමාකාර ශවියක් වෙනවා ශක්තියක් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණේ ශ්‍රද්ධාවෙන් යුතුව සද්ධර්මයේ ප්‍රගුණ කරමින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියට පස්සේ සිල්වත් ගුණවත් අතිපූජනීය මහා සංඝ රත්නයේ අභිමුව ශ්‍රද්ධාවෙන් බලවත් ගෞරවයෙන් ධර්මයේ පුරුදු කරමින් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ හැම දුක් දුම්නස් ප්‍රහාණය කරන මාර්ගයේ හැම පීඩාවන් දුරු කරන මාර්ගයේ හැම ශාන්තියක්ම උදා කරන මාර්ගයේ ගමන් කරනවා නම් ඒ ශ්‍රාවකයා මෙලොවින්ද පරලොවින්ද අපරිමාණ ශාන්තියක් රැකවරණයක් ලබනවා. ඒ උදාාර රැකවරණය උදෙසාමයි මේ උතුම් බණ පදය ඔබට කියා දෙන්නේ. අද මේ උදෑසන කාලයේ ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ තුන් ලෝකයක් දිනූ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයට නොඑක් විදිහේ ප්‍රශ්න නොඑක් විදිහේ ගැටලු නොඑක් විදිහේ පීඩාවන් එන්නේ කොහොමද ඒ පීඩාවන් එන හේතු මොනවද කියලා මේ ජීවිතය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණාත්මක දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ අන්නේ දේශනාව ඇසුරු කරගෙනයි මේ උතුම් බණ කතාව කෙටි වේලාවක් ඔබ වෙනුවෙන් පවත්වන්නේ. නව භික්කවේ තණ්හා මූලකේ ධම්මේ දේසෙස්සාමි. තං සුණාත බුදුරජාණන් වහන්සේ දවසක් දා දේවරම් මහා වනාරණේ සිසිල් සුවඳ මද පවන් රොදින් මුළු දේවරම් වනාරණම සුවඳවත් වෙලා තියෙන මොහොතක මහරහතන් වහන්සේලා හාත්පස ගැවසීගෙන ශාන්ත වේශ විලාස ධාරීව නිරෝධ සමාපත්තියට අරහත් ඵල සමාපත්තියට සමවැදිලා කල් ගෙවන අවස්ථාවක ඒ ඒ දිසාවෙන් පැමිණි දෙනෝ දාහක් ජනතාව ඉදිරියේ මහා සංඝරත්නයේ ඉදිරියේ දෙවියන්ගේ සාධුකාර මැද වදාළ ධර්මපරයායක් මේ උතුම් දේශනාවේදී කියා දෙන්නේ උගන්වන්නේ මහණෙනි මම නුඹලාට තණ්හාව ආසාව බැඳීම මුල් කරගෙන මේ ජීවිතය තුළ විඳින්නට සිද්ධ වන පීඩා සමුදාය ගැන කියා දෙන්නම්. එය මනාව ශ්‍රවණය කරන්න කියලයි මේ ධර්මපරයාය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට පටන් ගත්තේ. තණ්හා මූලක ධර්මයන් කියන්නේ තණ්හාව එහෙම නැත්නම් බැඳීම එහෙම නැත්නම් ආශාව මුල් කරගෙන පුද්ගලයෙකුගේ සිත ඇතුලේ දුක නිර්මාණය වන හැටි පීඩාවන් නිර්මාණය වන හැටි ගැටලු ප්‍රශ්න නිර්මාණය වන හැටි තමයි මේ තණ්හා මූලක ධර්මයන්ගෙන් දේශනා කරන්නේ ජීවිතයක අභ්‍යන්තරෙහි පුද්ගලයන්ට එන අනේක විද ලතැවුල් පීඩා දුක් දුම්නස් කම්කටොළු බාධක චිත්ත පීඩා මානසික ආතතීන් මේ වගේ දේවල් ජීවිතයට පැමිණීමේ ආරම්භය කුමක්ද පැමිණීමේ මූලය කුමක්ද එය කොහොමද ටික ටික වර්ධනය වෙලා කුඩා සිතුවිල්ලක් බලවත් සිතුවිල්ලක් බවට පත් වෙන්නේ යාන්තමින් හටගන්නා රාග සිතුවිල්ලක් බලවත් රාගයක් බවට පත්වන්නේ කොහොමද යාන්තමින් ඇතිවන වෛරී සිතුවිල්ලක් බද්ධ වෛරයක් බවට පත්වන්නේ කොහොමද මේ ලෝකේ ජීවත් වන පුද්ගලයෝ හිටපු ගමන් හිරේ විලංගුවේ වැටෙන දේවල් කොහොමද සිද්ධවන්නේ මේ ලෝකේ ජීවත් වන පුද්ගලයන්ට නොසිතූ නොපැතූ කරදර හිංසනවලට මුහුණ දෙන්න සිද්ධ වන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණයයි මේ උතුම් ධර්මපරයාය තුල ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමේච භික්කවේ නව තණ්හා මූලකා ධම්මා මහණෙනි තණ්හා මූලක ධර්මයන් මොනවාද තණ්හම් පටිච්ච පරියේෂනා පළමු කොට වදාරනවා තණ්හම් පටිච්ච පරියේෂනා මේ ලෝකේ ජීවත් වන මිනිස්සු දෙවියෝ තණ්හාව හෙවත් බැඳීම මුල් කරගෙන බොහෝ දේවල් හොයනවා තණ්හාවෙන් බොහෝ දේවල් හොයන්න කටයුතු කරනවා මේ ලෝකේ ජීවත් වන මිනිස්සෙක් ගත්තොතින් රැකියාව හෝ වේවා වෙනයම් ධනයක් හෝ වේවා මේ සෑම දෙම හොයන්න මුල්වන ධර්මය තමයි මේ සිතේ පවතින තණ්හාව. කෙනෙකුට කියන්න පුළුවන් අපි හැම තණ්හාවකින් නෙමෙයි ධනය උපයන්නේ. අපි හැම තණ්හාවකින් නෙමෙයි රැකිරක්ෂා කරන්නේ. ජීවිතය පවත්වන්නයි. ඒක තණ්හාවෙන් කොහොමද සිද්ධවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සාමාන්‍ය ජීවිතය තුළ මාර්ගඵල ප්‍රතිවේදයෙන් විශේෂයෙන් අරහත්ඵල ප්‍රතිවේදයෙන් ධර්මය අවබෝධ නොකරපු හැමදෙනාගේම සිත්වල අඩු වැඩි වශයෙන් තණ්හාව බලපවතිනවාමයි. එනිසා ඇතම් කෙනෙකුගේ ඕලාරිකවත් ඇතම් කෙනෙකුගේ සියුම්ම තණ්හාවේ ක්‍රියාකාරීත්වයේ තියෙන හින්දා තමයි මේ ලෝකේ ජීවත් වන බොහෝ දෙනා මේ ලෝකේ ජීවත් වන සියල්ලෝම ඒකාන්තයෙන් ප්‍රියමනාප රූප හොයන්නේ ඇස් දෙකෙන් කන් දෙකට ප්‍රියමනාප ශබ්දයන් හොයන්නේ නාසයට ප්‍රියමනාප සුවඳ හොයන්නේ දිවට ප්‍රියමනාප රසයන් හොයන්නේ, කයට ප්‍රියමනාප ස්පර්ශයන් හොයන්නේ, මේ ජීවිතයට සතුට, සොම්නස, ප්‍රීතිය හොයන්නේ ඒකාන්තයෙන් සහජාත වශයෙන් හෝ නානා ක්ෂණික වශයෙන් හෝ තණ්හාවේ බලපෑම නිසාමයි. ප්‍රශ්නයක් සැබවින්ම අපේ ජීවිතවල විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ප්‍රශ්නය වටෙන් එහෙම නැත්නම් පිටින් මතු පිටින් නෙමෙයි අභ්‍යන්තරයෙන්ම සාරා බලන්නට ඕනි අවස්සා බලන්නට ඕන ඇයි මේ ප්‍රශ්නේ ඇති වුනේ ඇයි මේ පීඩාව ඇති වුනේ? ඇයි මට මේ අවිනිශ්චිත භාවය ඇති වුනේ? ඇයි මගේ මේ ජීවිතයේ මේ තරම් දුකක් පීඩාවක් මටම එන්නේ? ලෝකෙ බොහෝ දෙනා කියනවා මටමයි නොඑක් විදිය පීඩාවන් ඇති වෙන්නේ. මටමයි කරදර වෙන්නේ. මේ අනිත් අයට කරදර වෙන්නේ නැහැ. ඇයි මට මේ පීඩාවන් ඇති වෙන්නේ? මට විතරක්ම ඇයි මේ දුක් ඇති වෙන්නේ කියලා මේ ලෝකෙ බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඒ අත්තු එහෙම ප්‍රකාශ කරන්නේ සැබවින්ම මේ දුක මේ පීඩාව මේ චිත්ත පීඩාව නිර්මාණය වෙන්නේ කොහොමද කියලා නොදන්නාකම නිසා. ඉතින් මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ ජීවත් වන මිනිසෙක් හිතකට පීඩාවක් එනකොට හිතකට ප්‍රශ්නයක් එනකොට ජීවිතයට ප්‍රශ්නයක් එනකොට අනවශ්‍ය විදියට කලබල වන්නේ නැතිව ඉවසීමෙන් යුතුව කොහොමද මේ ගැටලුව උස්සන්න උනේ කියලා ධර්මානුකූලව විමසනවා නම් ඒ පුද්ගලයාට ඒකාන්තයෙන් විසඳුමක් එහෙම නැත්නම් ඒ හේතුව ප්‍රශ්නේ එන්නේ කුමක් නිසාද කියන එක දැක ගන්න ලැබෙනවා. අන්නේ ප්‍රශ්නේ එන හේතුව වෙනස් කළාට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳලා යනවා. කවදාකවත් හේතුව වෙනස් කරන්නේ නැතිව ඵලය වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ හේතුඵල ධර්මය තුල යම් කෙනෙක් කුසල හේතු සම්පූර්ණ කරනවා නම් එයාට කුසල විපාක ලැබෙනවා. අකුසල හේතු සම්පූර්ණ කරනවා නම් අකුසල විපාකමයි ලැබෙන්නේ. එහෙනම් කුසල හේතු වලට කුසල විපාකත් අකුසල හේතු වලට අකුසල විපාකත් ලැබෙන එක සත්‍යයක් නම්, පරම සත්‍යයක් නම් ඔබ කුසල හේතු සම්පූර්ණ කළොත් ඔබට කුසල විපාක ලැබෙනවා. කුසල විපාකයක් තුල කිසිම මොහොතක පීඩාවක් ඇතිවන්නේ නැහැ. හිතට දුකක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම කායික මානසික වදයක් හිංසනයක් ඇතිවන්නේ නැහැ කුසල විපාකයකින්. අකුසල විපාකයකින්මයි අපේ හිතට පීඩාවක්, ගතට වේදනාවක්, සිතට වේදනාවක් ඇති වෙනවා නම් ඒ කාන්තෙන් ඇතිවන්නේ. අකුසල හේතු යම් කෙනෙකුගේ ජීවිතයේ සම්පූර්ණ වෙනවා නම් එයා කුසල විපාක බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙකුගේ ජීවිතයේ අකුසල් රැස් වෙනවා නම් එයාට කුසල විපාක බලාපොරොත්තු නොවීම වගේම කුසල් රැස් වෙච්ච කෙනෙකුට කවදාවත් දුක් පීඩා ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා කුසල හේතු අකුසල හේතු හඳුනාගෙන අකුසල් හේතු දුරු කිරීම වශයෙන් කුසල හේතුන් සම්පූර්ණ කරනවා නම් ඒ පුද්ගලයා හැමදාම සතුටින් ජීවත් වෙනවා. කුසල හේතු කියන්නේ මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුන නැත්තම් කරුණු තුනට කියනවා කුසල හේතු කියලා. අලෝභය කියලා දේශනා කරන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ හිත තුල පවතින ධර්ම ස්වභාවයක් තමයි ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට නිරන්තරයෙන් කැමතිවන මෙව්වා සොය සොයා යන ස්වභාවයට තමයි ලෝභය කියලා කියන්නේ. නැත්නම් හිතේ පවතින ආරම්මනෙහි ඇලෙන ස්වභාවය. මෙව හරියටම තේරුම් ගන්නට ඕන. සිතේ පවතින අරමුණෙහි ඇලෙන ස්වභාවයට තමයි ලෝභය කියලා කියන්නේ. ඒ වගේම සිතේ පවතින අරමුණත් සමග ගැටෙන ස්වභාවයට කියනවා ද්වේෂය කියලා. ඒ වගේම සිතේ පවතින අරමුණෙහි සැබෑ ස්වභාවය සංගවන තත්වයක් තියෙනවා. අන්න ඒකට කියනවා මෝහය කියලා. වෙනත් ආකාරයකින් කිව්වොත් අනිත්‍ය ධර්මතා නිට්ටයයි කියලා පෙන්වනවා. ආන්න එක මෝහය. දුක්ඛ සහගත දේවල් සැපයි කියලා අඟවනවා. අන්න මෝහය. අනාත්ම දේවල් තම වසඟයේ පවත්වන්නට බැරි දේවල් නිට්ටයයි, සුභයි, ආත්මයි කියලා පෙන්වනවා. ආන්න එකට කියනවා මෝහය කියලා. මෙන්න මේ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් මුල් වෙලා කර්ම සකස් වෙනවා. ලෝභ මූල කර්ම, ද්වේෂ මූල කර්ම, මෝහ මූල කර්ම. මේ දේවල් සිද්ධ වෙනකොට ලෝභ මූල සිත් පහළ වෙනකොට, ද්වේෂ මූල සිත් පහළ වෙනකොට, මෝහ මූල සිත් පහළ වෙනකොට මේවා තුල රැස් වෙන චේතනා ශක්තිය නිසා ඒ පුද්ගලයාට මෙලොවටත්, පරලොවටත් කියන දෙලොවටම අකුසල විපාකමයි ඇති වෙන්නේ. දුක් විපාකමයි ඇති වෙන්නේ. එයාට කලින් කලට කායික පීඩා එනවා. ඇස් දෙකෙන් අප්‍රිය අමනාප දේවල් කැමති නැති දේවල් දුක උපදවන දේවල් දකින්න ලැබෙනවා. කන් දෙකට දුක පීඩාව හිරිහැර ඇතිවන දේවල් අහන්න ලැබෙනවා බැනුම් අහන්න ලැබෙනවා අපවාද නිନ୍ଦා අහන්නට ලැබෙනවා ඒ වගේම මේ නාසයට නපුරු දුර්ගන්ධයන් ආග්‍රහණය කරන්න ලැබෙනවා ඒ සියල්ලම සිද්ධවන්නේ අකුසල විපාක නිසාමයි ඒ වගේම මේ දිවට නොඑක් විදිහේ රසයන් අතරට නීරසයන් කැමති නැති ආහාරම අනුභව කරන්න සිද්ධ වෙනවා අන්න අකුසල විපාක ඒ වගේම මේ ශරීරයට නපුරු ස්පර්ශයන් රෝග හැදෙනවා, පීඩා හැදෙනවා, හොරි හැදෙනවා, දද කුෂ්ඨ හැදෙනවා. මේවා නිසා මේ ශරීරයට හැම වෙලාවකම වදයක්, පීඩාවක්, කිසිම සනීපයක් සතුටක් නැති අවස්ථාවල පසුවන අය දැක ගන්න ලැබෙනවා. මේවා අකුසල විපාක නිසායි ඇතිවන්නේ. එහෙනම් මානසිකව නොඑක් විදිහේ පීඩා ඇති වෙන්නත් බලපාන්නේම අකුසලයේ අකුසල කර්ම ශක්තිය. එනිසා අකුසල හේතුන්ගෙන් කර්ම සකස් වුණොත් එයා දුක බලාපොරොත්තු විය යුතුයි. පව්කම් කර කර සැප හොයනවා නම් කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඔබට මේ ජීවිතේ යම් සැපයක් ලැබෙන්න පුළුවන් සතුටක් ලැබෙන්න පුළුවන්. ඔබ දුස්සීලව හිටියත් සිල්වත් හිටියත් ඒ සැපේ ලැබෙන්න පුළුවන්. ඒ ඔබ පෙර ජීවිතේ පින් රැස් කරපු නිසා. පෙර ජීවිතේ කුසල් රැස් කරපු නිසා මේ ජීවිතේ සැප සතුට ලැබෙන්නේ. හැබැයි මේ සැප සතුටට මුහුණ දෙන ගමන් ඔබ පව් රැස් කළොතින් ඉන් අනතුරුව අනාගතේ සැපයක් නම් සතුටක් නම් ඔබට ලැබෙන්නේ නැහැ. කුසල හේතුන් කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලෝභය, අද්වේෂය, අමෝහය කියන ධර්මතා තුන කුසල හේතුන් හැටියට. අලෝභය කියන්නේ ආරම්මනෙහි නොයැලෙන ස්වභාවය. අරමුණ තුල ගිජු නොවන ස්වභාවය. දානය කියලා කියන්නත් පුළුවන්. නෙක්ඛම්මය කියලා කියන්නත් පුළුවන් මේ අලෝභයට. එනිසා යම් කිසි කෙනෙක් කාමයන් අතහරිනවා නම් ඒ අතහරින චේතනාව සමග පහළවන්නේ අලෝභයයි. යම්කිසි කෙනෙක් දානයක් පූජා කරනවා නම් ඒ දානය පූජා කිරීමේ චේතනා සමුදාය සමග ඇතිවන්නේ අලෝභයයි. යම්කිසි කෙනෙක් දවසක් නමුත් උපෝසත සීලයක පිහිටනවා නම් එයාට ඒ උපෝසත සීලයෙහි පිහිටීමේ සීලමය චේතනාව සමග අලෝභයයි පහළවන්නේ. එනිසා අලෝභය යම් හදවතක ඇති වෙනවා නම් ඒ හදවත පුදුමාකාර ශාන්ත හදවතක්, නිවුණ හදවතක්, තැන්පත් වූ හදවතක්. අලෝභයෙන් යුක්ත හදවතකට පීඩාවක් ඇතිවන්නේ නැහැ ලෝභය නිසා, තණ්හාව නිසා. එයාට රැකගන්න කියලා අමුතුවෙන් දෙයක් නැහැ. එනිසා අලෝභය නම් වූ කුසල හේතුව මුල් කරගෙන යම් කිසි කෙනෙක් මේ ලෝකේ චේතනා පහළ කරනවා නම් පහළ කරන කරන චේතනාව පුණ්‍යමය චේතනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අද්වේෂය. අද්වේෂය කියන්නේ කුසල හේතුවක්. ඒ කියන්නේ කුසල් දහම් උපදින්නට මුල්වන හේතුවක්. අද්වේෂය කියන්නේ මෛත්‍රියට නම. යම් කිසි කෙනෙක් මෛත්‍රියෙන් යුක්තව කල්ගත කරනවා නම් එයාගේ උපදින උපදින සිතුවිල්ල පින්බර සිතුවිල්ලක්. මෛත්‍රී සිත පවත්වන මොහොතක් පාසා එයාගේ වචී කර්ම කතා කරන වචන බොහොම ශාන්තයි හෘදයාංගමයි කාරුණිකයි. ඒ වගේම ඒ මෛත්‍රිය පහළවන මෛත්‍රියෙන් යුතුව සිටින වෙලාවේ එයා කරන කාය කර්ම මෛත්‍රී සහගතයි උපශාන්තයි සංවරයි එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මෛත්‍රිය කියන්නේ එහෙම නැත්නම් අද්වේෂය කියන්නේ කුසල හේතුවක් පින් උල්පතක් ගලන ගංගාවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අමෝහය අමෝහය කියන්නේ කුමක්ද ප්‍රඥාවට නමක් ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දේවල් අනිත්‍යයි කියලා අවබෝධ කර ගැනීමේ හැකියාව. දුක් සහගත දේ දුකයි කියලා අවබෝධ කර ගැනීමේ හැකියාව. අනාත්ම දේ අනාත්මයි කියලා අවබෝධ කර ගැනීමේ හැකියාවටයි ප්‍රඥාව කියලා කියන්නේ. වෙනත් විදිහකින් කිව්වොත් අමෝහය. මේ ප්‍රඥාව තියෙනවා නම් ඒ පුද්ගලයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සංඛ්‍යාත ලෝකයට රැවටෙන්නේ නැහැ. ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතනයන්ට රැවටෙන්නේ නැහැ ජීවිතය සැබෑවටම තේරුම් අරගෙන සතුටින් සහනයෙන් ජීවත් වෙනවා ලෝකේ බොහෝ දෙනාට නැත්තේම සතුට සහ සහනයනේ ඒ සතුට සහනය ඇති නොවන්නට එයාලට නැතිවන්නට හේතු වෙලා තියෙන්නේ සතුට සහනය උපදින ක්‍රමය දන්නේ නැහැ හිත ඇතුලේ සතුටත් සහනයත් උපදවා ගන්න නම් එයා හිතන පිළිවෙල නිවැරදි විය යුතුයි හිතන ක්‍රමය නිවැරදි විය යුතුයි. යම් කිසි කෙනෙක් අනවශ්‍ය බලාපොරොත්තු හිතේ දරාගෙන නොයෙක් වෙලාවට Tamanගේ පමන නොදැන අනවශ්‍ය විදිහේ පැතුම් බලාපොරොත්තු හිතේ බර කරගෙන තද කරගෙන ජීවත් වුණොත් ඒවා කවදාකවත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා කියලා තේරෙන්න තේරෙන්න එයාට පීඩාවමයි ඉතුරු වෙන්නේ. නොලැබෙන දේවල් වලට හූල්ලන්නේ නැතිව ලැබෙන දේ සතුටින් බෙදා හදාගෙන පරිහරණය කරලා මම දිරන මැරෙන කෙනෙක් කියන මෙන්න මේ චින්තනය හිත තුල තබාගෙන මේ ලෝකෙ සියල්ලෝ සුවපත් වෙත්වා දුක් නැත්තෝ වෙත්වා කියන මෛත්‍රී සිතවිල්ල උපදවාගෙන මේ ලෝකෙ සැපවත් වූ සැප ඇත්තෝ ඒ සැපයෙන් නොපිරිහේවා කියන මුදිතාබර සිතුවිල්ල ඇති කරගෙන හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා කියන කාරුණික සිතුවිල්ල ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මිහිරේ සිත පවත්වමින් යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයා අතු පැලක ජීවත් වුණත් වේලක් ඇර වේලක් අනුභව කළත් එයා මහා මැදුරක ජීවත් වුණත් එයා ජීවත් වන්නේ සතුටින් එනිසා සතුට කියන කාරණය රඳා පවතින්නේ එයාට ලැබිලා තියෙන දේපොළ මත රැකියාව මත බලය මත නිලය තලය මත නෙමෙයි එයා හිතන පිළිවෙල මත එනිසා යමෙකුට හිතුනොත් මට මේ ලැබිලා තියෙන ආහාර වේල හොඳටම ප්‍රමාණවත්. මට මේ ලැබිලා තියෙන ඇඳුම් පැළඳුම්, ගේ දොර ඉඩකඩම් යාන වාහන හොඳටම ඇති සතුටින් ජීවත් වෙන්න. ඒ මොහොතේ පටන් යාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ මිනිස්සු තණ්හාව මුල් කරගෙන බොහෝ දේවල් හොයනවා, පරිේෂණ කරනවා. තණ්හං පටිච්ච පරිේෂණා කියලා වදාලේ එකයි. වේ තණ්හා ලෝකේ තණ්හාවන් දෙකක් තියෙනවා පුද්ගල හදවතක ඇතිවන පළමු තණ්හාව තමයි ඒසන තණ්හා කියලා කියන්නේ. යමක් හෙවීම පිළිබඳව තණ්හාව. යමක් සොයා ගන්නට උවමනයි කියන බලාපොරොත්තුව. අන්නේ තණ්හාව. ඒ වගේම ඒ සිත තණ්හා හරි හම්බ කරපු දේ පිළිබඳවත් ඇති වෙනවා තණ්හාවක්. යමක් හම්බ කර ගැනීම පිණිස ඇතිවන තණ්හාව, ඒ වගේම හම්බ කරපු දේ පිළිබඳව හිතේ ඇතිවන බැඳීම. පරියේෂනාති රූපාදී පරියේෂණ තණ්හා. ලෝකේ පරියේෂණය ගවේෂණය කියන්නේ කුමක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ දේවල් හොයාගෙන යන්නට උවමනයි කියන හිතේ ඇතිවන බලවත් ආසාව. අන්න ඒකට කියනවා පරියේෂණය කිරීම පිළිබඳව තණ්හාව කියලා. එදා මෙදා තුර මේ මිනිස් ජන සමාජයේ යමක් සොයන්නට ඕනේ කියලා යමෙක් කල්පනා කරා නම් මේ ධර්මය සෙවීම හැර අන් හැම දෙයකටම තොඩු දුන්නේ මුල් උනේ මූලය උනේ තණ්හාව. මේ කතාව මම මෙහෙම ප්‍රකාශ කරාම කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. එහෙනම් අපි යමක් කමක් ඉගෙන ගත්තේ, ගේ දොර ඉඳ කඩම් හදාගත්තේ, ධර්මානුකූලව දුවා දරුවෝ උස්මහත් කළේ, අමුදරුවන් පෝෂණය කළේ තණ්හාවෙන්ද කියලා. ඒ ඔබට නොවැටහෙන්නේ ඔබ මේ ධර්මය ගැන විමසීමක් නොකළ නිසාමයි. කවුරුන් හෝ වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හේතු නොවන යමක් කරයි නම් ඒ හේතු නොවන සෑම තැනකම එක්කෝ සහජාත වශයෙන් නැත්නම් ඒ කර්මය සිද්ධ කිරීම වශයෙන් එකටම තණ්හාව පහළ වෙනවා එහෙම නැත්නම් නානාක්ෂණික වශයෙන් තණ්හාව හේතු වෙලා ඒ පරිේශණයේ ඒ සෙවීම සිද්ධ වෙනවා ලෝකේ ජීවත් වෙන තිරිසන් සතාගේ පටන් දෙවියෝ බ්‍රහ්මයෝ දක්වා ලස්සන රූප බලන්න කැමතිනේ ප්‍රියමනාප ශබ්ද අහන්න කැමති. ඒ වගේම මිහිරි සුවඳ ආග්‍රහණය කරන්න කැමති. දිවෙන් නොඑක් විදිහේ රස ලබන්න කැමති. කයට මිහිරි ස්පර්ශයන් ලබන්න කැමති. ඒක තමයි පොදු සත්ව මානසික ස්වභාවය. එතකොට මේ කැමැත්ත කියන්නේ කුමක්ද? තණ්හාව. අන්නේ ලෝභය එන්නේ ආසාව තමයි මේ මේ දේවල් හොයාගෙන යන්න සලස්වන්නේ. මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයෝ තණ්හාව පාදක කරගෙන විවිධාකාර දේවල් හොයනවා. කාසිනෝට්ටු හොයනවා, ඉඩ කඩම් හොයනවා, ගේදොර යාන වාහන හොයනවා, සැප සතුට හොයනවා, ක්‍රීඩාව හොයනවා, විවිධ දේවල් හොයනවා. ඒ සෑම දෙයක්ම සෙවීමේ මූල හේතුව තණ්හාව බව මහා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් මෙහෙම තණ්හාවෙන් යමක් හොයන කෙනෙකුට මේ ලෝකේ යාටේ දේවල් Tamanගේ පිනේ පමණින් ලැබෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ධනයක් හම්බ කරන්න උත්සාහවත් වෙනකොට පෙර කළ පින් තියෙන කෙනෙකුට නොසිතූ නොපැතූ ආකාරයෙන් මහා ධන සම්භාරයන් පහළ වෙනවා. හැබැයි එතරම් පිනක් නැති කෙනෙකුට එයාගේ වෙහෙසට, එයාගේ උත්සාහයට සරිලන පමණින් යම් ධනයක් හොයාගන්න ලැබෙනවා. එතරම්ින් ඒ තරමින්වත් පින් නොකරපු කෙනෙක් බොහෝ වෙහෙසෙනවා. උදේ ඉඳන් හවස වෙනකන් සමහර විට රාත්‍රී කාලයේ පවා නිදි නොලබා වෙහෙසෙනවා. එහෙම වෙහෙසුණත් එයාට යාන්තම් ජීවිතේ යැපෙන්න සොච්චමක් පමණයි ලැබෙන්නේ. ඉතින් මේ දේවල් දිහා බලනකොට තේරුම් ගන්න පුළුවන් පැහැදිලිව එක කාරණයක්. මේ හැම සිදුවීමක් ඇතුළේම කර්මය ක්‍රියාත්මක වෙනවා. කර්මයේ බලපෑම පවතිනවා. එහෙනම් කර්මයේ බලපෑම පවතිනවා නම් ඒ කර්මයේ බලපෑම තුල නම් මේ පුද්ගලයන්ට විවිධ ආකාරයේ ප්‍රතිඵල ලැබෙන්නේ. මේ සත්වය සැප දුක් වශයෙන් කුල වශයෙන්, ධනේ වශයෙන්, සමාජ තත්වයන් වශයෙන්, රූපයේ ලස්සන අවලස්සන වශයෙන් මෙහෙම බෙදිලා ගින් තියෙන්නේ. කර්මය පාදක කරගෙන බව බුදුරජාණන් වහන්සේ වදාරන නිසා මේ ලෝකයේ කිසිම තැනක විෂමතාවක් දකින්නට නුවණැති කෙනෙකුට බෑ. ඒ කියන්නේ මේ සමාජය තුළ විසමයි මේ සමාජය තුළ පුද්ගලයන්ට හරියට ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ. හැමෝටම සමසේ දේවල් ලැබෙන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් අරගල කරනවා නම් යම් කිසි කෙනෙක් තම හිත ඇතුළෙන් පීඩාවටපත් වෙනවා නම් පුද්ගලයෝ පිළිබඳව ද්වේෂ සහගතව හැසිරෙනවා නම් එය සැබවින්ම ධර්මය නොදන්නා කම නිසාමයි. හේතුව කුමක්ද? ඔබ යම් ජීවිතයක අකුසල් දහම් රැස් කරලා තිබුණොත් ඔබට දුක් විපාක ලැබෙනවා. ඔබ දන් දීලා තිබුණ නැත්නම් ඔබට යහමින් කෑම බීම ඇඳුම් පැළඳුම් සැප සම්පත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබ සිල් පුරලා තිබුණ නැත්නම් මේ ජීවිතයේ කීර්ති නාමයේ බලවත් භාවයේ තනතුරු තාන්නමාන ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබ පෙර ජීවිතයේ මෛත්‍රිය පුරුදු කරලා තිබ්බේ නැත්නම් ඔබට ලස්සන රූපයක් ලැබෙන්නේ නැහැ. එනිසා හේතු සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඵලයන් ලැබෙනවාමයි. එනිසා නොලැබිච්ච දේවල් වලට හෝල්ලන්නේ නැතිව ධර්මය ගලපාගෙන මේ ජීවිතේ ඔබට යමක් කමක් නැත්නම් තියෙන දෙයින් දාණය පුරුදු කරන්න ඕන. ඔබට මේ ජීවිතේ ලස්සන රූපයක් නැත්නම් ඔබ හොඳට මෛත්‍රිය වඩන්න ඕන. ඔබට මේ ජීවිතය තුළ ධනය ලැබිලා නැත්නම් කීර්ති නාමය ලැබිලා නැත්නම් ජනප්‍රිය බව ලැබිලා නැත්නම් ඔබ හොඳට සීලය පුරුදු කරන්න ඔබට මේ ජීවිතයේ ලස්සන කටහඬක් ලැබිලා නැත්නම් ඔබ වචනයෙන් සුචරිතය පුරුදු කරන්න. එතකොට ඒ හැමදේම ඔබට ලැබෙනවා. හැබැයි සංසාරේ යනකොට මේ දේවල් ලැබීම වැදගත් වෙනවා තමයි. නමුත් සසර දුකෙන් අත මිදීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ මේ උදාාර උතුම් ධර්මයේ දේශනා කොට වදාරන්නේ. ඉතින් මේ ධර්මපරයාය තුන තථාගතයන් වහන්සේ වදාරනම තණ්හාව නිසා ලෝකේ මිනිසු දේවල් හොයනවා. තණ්හම් පටිච්ච පරියේෂණ පරියේෂණම් පටිච්ච ලාභෝ. එහෙම හොයනකොට ඒ අත්තන්ගේ සෙවීමේ පමණින් සංසාරයේ පිනේ කරපු තමා විසින් කරන ලද පුණ්‍ය ශක්තියේ පමණින් බොහෝ දේවල් ලැබෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. ලාභෝති රූපාදී ආරම්මන පටිලාභෝ ලාභයන් කියලා කියන්නේ මොනවද? ලස්සන රූප දකින්න ලැබෙනවා, මිහිරි ශබ්ද අහන්න ලැබෙනවා, නාසයට මිහිරි සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙනවා, දිවෙන් මිහිරි රසයන් ලබන්න ලැබෙනවා, මේ කයට මිහිරි ස්පර්ශයන් ලබන්න, ඒ වගේම සිතට ප්‍රියමනාප අරමුණු එන්නට හේතු වෙනවා. අන්න ඒකට කියනවා ලාභය කියලා. ඒක තමයි ලාභය. තණ්හම් පටිච්ච පරියේෂණ, පරියේෂණම් පටිච්ච ලාභෝ. ඒ සෙවීම මුල් කරගෙන ඒ පුද්ගලයාට බොහෝ ලාභයන් ලැබෙනවා. බොහෝ දේවල් උපයා ගන්න ලැබෙනවා. හැබැයි ඇතම් කෙනෙකුට අඩුවෙන් ඇතම් කෙනෙකුට වැඩියෙන් ලැබෙන්න පුළුවන්. ඊළඟට මොන දේ ලැබුණත් තවත් දෙයක් මේ මනස සිද්ධ වෙනවා. හොයන දේ ලැබෙනකොට ඉන්න අනතුරුව මානසිකව ඇතිවන తত্ত্বය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලාභං පටිච්ච විනිච්ඡයං අන්න එහෙම දේවල් ලැබෙනකොට රූප ලැබෙනකොට ප්‍රියමනාප රූප දකින්න ලැබෙනකොට ශබ්ද ලැබෙනකොට මේ අරමුණු මේ ඉන්ද්‍රියන්ට ලැබෙනකොට ඉන් අනතුරුව ඒ පුද්ගලයාගේ ලැබෙන දේ පිළිබඳව විනිශ්චයක් කරනවා. ලැබෙන දේ පිළිබඳව සිතින් නැවත නැවත කල්පනා කරනවා. ඒ කොහොමද ඒක සිද්ධ වන්නේ? ඡන්ද රාගෝති එවං අකුසල විතක්කේන විතක්කිතේ වද්දොස්මින් දුබ්බල රාගෝච බලව රාගෝච උබ්බජ්ජති. ඉදං ඉද ඡන්දෝති දුබ්බල රාගස්සේතං අදිවචනා. දැන් ඡන්ද රාගය ඇති වෙනවා කියවනේ පරිේෂණය කරන්න ගත්තට පස්සේ හොයන්න ගත්තට පස්සේ පරිේෂණය මුල් කරගෙන නොඑක් විදිහේ විනිශ්චයක් මනසේ ඇති වෙනවා කියලා කියවනේ. මට මේ දේ ලැබුණා මේ දේ ලස්සනයි මේ දේ අවලස්සනයි කියලා නොඑක් විදිහේ විනිශ්චයන් ඇති වෙනවා. එත්තකම් මේ රූපාරම්මනත්හාය භවිස්සති. මට මේ ලැබිච්ච ධනය මෙන්න මේ සඳහා මම වේදම් කරන්නට ඕන. එත්තකම් සද්ධාරම්මනත්හාය මෙන්න මෙහෙම ධනයක් වියදම් කරලා මගේ කනට කනට මිහිරි ශබ්දයන් අසන්නට මම සලස්වන්නට ඕන. එත්තකම් මයිහම් භවිස්සති එත්තකම් පරස්ස එත්තකම් පරිභුංජිස්සාමි එත්තකම් නිදහිස්සාමි දැන් ලැබිච්ච ධනය පිළිබඳව අන්න එහෙම කල්පනා කරනවා හොයාගත්ත දේ පිළිබඳව එයා ඒ විදිහට හිතනවා මට මේ ලැබිච්ච ධනයෙන් මෙච්චර කොටසක් දරුවන්ට වියදම් කරනවා මෙච්චර කොටසක් ගේ දොර වැඩවලට වියදම් කරනවා මේ ටික කෑම බීම වලට මේ මේ කොටස වියදම් කරනවා විනෝද චාරිකාවක් යන ආදී වශයෙන් ඒ ධනය ලැබීම මුල් කරගෙන ලැබිච්ච ධනය වියදම් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා අන්න එහෙම කල්පනා කරනකොට ඒ පුද්ගලයාට ඒ ලැබිච්ච ධනය ගැන නැවත හිතන්න වෙනවා ආන්න එහෙම හිතන වාරයක් පාසා ලෝභයමයි ඇතිවන්නේ. හිතන වාරයක් පාසා බැඳීමමයි ඇතිවන්නේ. යම් කිසි කෙනෙක් හිතුවොත් මම මේ ලැබිච්ච ධනයෙන් මෙන්න මෙච්චර කොටසක් වියදම් කරලා දානයක් පූජා කරනවා. අන්න එහෙම මොහොතක පමණක් ආ Tamanට ලැබිච්ච ඒ ධනය පිළිබඳව කුසල් සිතක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබිච්ච දේ ගැන ওই විදියට පුද්ගලයෝ කවුරුත් කල්පනා කරනවා. ධනවතාත් කල්පනා කරනවා ධන හීනයත් කල්පනා කරනවා දුගී මගී යාචකයාගේ පටන් Tamanට ලැබෙන කාසිය නෝට්ටුව ගැන ওই විදිහට කල්පනා කරනවා එහෙම කල්පනා කර කර ඉන්නකොට ඒ කල්පනා කරන කෙනාට ඒ ඒ විදිහට හිතුවට පස්සේ එහෙම විනිශ්චය කරාට පස්සේ ලැබෙන ධනය මේ මේ මට තමයි මම යොමු කරන්නේ කියලා මෙහෙම තීන්දුව తీරන ගත්තට පස්සේ විනිච්ඡයම් පටිච්ච ඡන්ද රාගෝ ඉන් අනතුරුව ඡන්ද රාගය ඇති වෙනවා කොමක්ද ඡන්ද රාගය කියන්නේ අර මුලින් ඇති වුණා වූ ලෝභයම තව ටිකක් බලවත්ව ඇති වෙනවා. මුලින් ඇතිවෙච්ච වස්තු තණ්හාව, මුලින් ඇති වුණා වූ ඒ සෙනෙහස, මුලින් ඇති වුණා වූ වස්තුව පිළිබඳව බලාපොරොත්තුව තව ටිකක් තර වෙනවා. තව ටිකක් ශක්තිමත් වෙනවා. අන්නේ චන්දරාගේ ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒ වස්තුව ගැනමයි අරමුණු වෙන්නේ. හොයන ධනය ගැනමයි අරමුණු වෙන්නේ. නැවත නැවත වැඩි වැඩියෙන් හොයන්නට ඕන කියලාමයි හිතෙන්නේ. එහෙම නැත්නම් මේ ධනය මෙන්න මේ සඳහා තමයි මට ප්‍රයෝගී වෙන්නේ. මේ ධනයේ ප්‍රයෝගීතාව මෙපමණයි කියලා Tamanට ලැබිච්ච සවිඥානික අවිඥානික වස්තුන් ගැන ධර්මානුකූල විනිශ්චයකට පැමිණිලා මහ පොළවේ ජීවත් වෙද්දී ඒවායින් නැති විදිහේ කෙලෙස් ඇති කරගන්නේ නැතිව අනවශ්‍ය විදිහේ මානසික අසහනයන් ඇති කරගන්නේ නැතිව සාමකාමී මනසකින් ජීවත් වෙන්න එයා කල්පනා කරන්නේ නැහැ. ලෝකේ ඕනෑම පුද්ගලයෙකුට මහා මාර්ගයේ යමක් යාඥා කරන නැත්නම් යමක් ඉල්ලන යාචකයන්ගේ පටන් මහා මැදුරුවල ජීවත් වන පුද්ගලයෝ දක්වාම ඊටාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ ප්‍රතිපදාව ජීවිතයට ගලපා ගත්තොත්. මේන් අදහස් කරන්නේ නැහැ ධනය හොයන්න එපා, රැකිරක්ෂා කරන්න එපා, වැඩි වැඩියෙන් යමක් උපයා ගන්න ධර්මානුකූලව උත්සාහයක් ගන්න එපා කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඔබේ ගවේෂණය ඔබේ සොයා යාම තුල මුසපත් වෙන්න එපා. ලැබෙන තේ තුල ආඩම්බර වෙන්න එපා. මාන්න ඇති කරගන්න එපා. තණ්හාව ඇති කරගන්න එපා කියන එකයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. එනිසා ධර්මානුකූලව යමක් උපයා සපයා එය පරිභෝග කරමින් කාටත් යහපත සලසනවා නම් ඒ සාර්ථක ජීවිතයක්. ඒ ජීවිතය තුළ පින් රැස් වෙනවා. රැස් වෙන පින නිසා මෙලොවත් හොඳයි, පරලොවත් හොඳයි, Tamanටත් හොඳයි, අනුන්ටත් හොඳයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ඡන්ද රාගය ඇති වුණාට පස්සේ ඡන්ද රාගම් පටිච්ච අජ්ජෝසානං ඡන්ද රාගය මුල් කරගෙන ඒ හොයන ලද වස්තුව පිළිබඳව ඒ තමා සොයාගත් දේවල් පිළිබඳව මනසින් දැස ගන්නවා අපි හිතමුකෝ ප්‍රියමනාප රූපයක් ප්‍රියමනාප ශබ්දයක් ජීවිතයට සම්බන්ධ වෙනකොට ලස්සන දේවල් දකින්න ලැබෙනකොට ලස්සන අය අසුරු කරන්න ලැබෙනකොට ඒ වගේම අපි කැමති කැමති දේවල් ජීවිතයට ලැබෙනකොට ඒ ගැන හිතේ ඇතිවන්නා වූ බැඳීම මුල් කරගෙන ඒ අරමුණ ගැන බලවත් වූ ඊටා ගැඹුරට කාවැදුන සිතවිල්ලක් හිතේ ඇති වෙනවා. ඒක මුලින්ම ඇතිවන්නේ නැහැ. ලෝකයේ බොහෝ දෙනාට පළමු කොට යමක් දැක්කහම යම් වස්තුවක් දැක්කහම ඒ පිළිබඳව තරමක බැඳීමක්, තරමක ඡන්දයක් තරමක කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත නැවත ඒ වස්තුව දැක්කේ නැත්නම් නැවත ඒ පුද්ගලයා මුණ ගැසුනේ නැත්නම් ඒක තර වෙන්නේ නැහැ බලවත් වෙන්නේ නැහැ. නමුත් ඒ නැවත නැවත දකිනකොට ඒ ගැන නැවත නැවත හිතනකොට ඒ අරමුණම නැවත නැවතගෙන සුබ වශයෙන් කල්පනා කරනකොට ඒ පුද්ගලයාට ඒ පිළිබඳව බලවත් ආසාවක් බලවත් ඕනෑකමක් බලවත් ගැඹුරට බැසගත් සිටිවිල්ලක් ඔන්න පහළ වෙනවා අන්නේ සිතවිල්ල තමයි ඒ පුද්ගලයාට වදයක් වෙන්නේ හිංසාවක් වෙන්නේ අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා මේ දේ මට ඕන විදිහට පවතින්න ඕන මේ පෙනෙන රූපය මේ ඇසෙන ශබ්දය මේ මගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන දේවල් වෙනස් වෙන්න හොඳ මගේ ස්වාමියා වෙනස් නොවිය යුතුයි මගේ භාර්යාව වෙනස් නොවිය යුතුයි මගේ දරුවෝ වෙනස් නොවිය යුතුයි මගේ යහළු මිතුරන් වෙනස් නොවිය යුතුයි මට ලැබෙන ආදායම වෙනස් නොවිය යුතුයි මට ලැබිලා තියෙන තත්වය වෙනස් වෙන්න බෑ ආදී වශයෙන් ඒ පුද්ගලෝ නিত্য සංඥා ගොඩ නගනවා හැබැයි එහෙම ගොඩ නැගුවට ඔය කියපු හැම ධර්ම ස්වභාවයක්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි ඔය කියන ලද හැමදේම අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි ඒ කියන්නේ දුකට තුඩු දෙනවා දුකට හේතු වෙනවා දුකට පාද තලයේ වෙනවා ඉතින් එනිසා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මතා සමූහයක් පිළිබඳව නিত্য වූ සුභ වූ ආත්ම සංඥා ඇති කරගෙන ඒවා වෙනස් නොවේවා කියලා කවුරු හරි හිතනවා නම් හිතන මොහොතේ පටන් ඒ සිතවිල්ල උපදින උපදින මොහොතේ ඒ පුද්ගලයාට මානසික සහනයක් නම් ලැබෙන්නේ නැහැ. එයාට ඇතිවන්නේම පීඩාවක්. ඇයි එයා බලාපොරොත්තු වෙනවා මේ වස්තුව මට ඕන විදිහට පවතින්න ඕන. එහෙම හිතුවට වැඩක් නැහැ. ඒක ඒ විදිහට නෙමෙයි පවතින්නේ. හැබැයි එයාට හිතන්න පුළුවන් නම් මේ ලෝකේ මගේ මේ ඇස් දෙක කන් දෙක නාසය දිව කය මනස වගේම ඇස් දෙකට පේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ මනසට එන අරමුණු මේ හැමදේම වහවහ ඉපිද ඉපිද බිඳි බිඳි යන වහවහ වෙනස් වෙන දේවල්මයි කියන මෙන්න මේ අවබෝධය ඇති කරගන්න පුළුවන් නම් ටිකක් අමාරුයි තමයි මේ අවබෝධය ඇති කරගන්න පුළුවන් නම් ඒ ඇති කරගත් මොහොතේ පටන් මනසට පුදුමාකාර සැහැල්ලුවක් පුදුම ශාන්තියක් පුදුම සතුටක් මොනවා ලෝකේ වෙනස් වුණත් ඔබට දුකක් එන්නේ නැහැ ලෝකේ මොනවා ඔබට ලැබුණත් අධික වූ ආනන්දයක් අමන්දානන්දයක් ඇති වෙලා පිනා ගිහිල්ලා ඒ දේ සමරන්න ඔබ හිතන්නේ නැහැ මොනවා අහිමි වුණත් හැඬු කඳුලින් පීඩාවෙන් ජීවිතයෙන් පලා යන්නට හදන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ නැත්තේ මේ ධහම ඔබට වැටහෙන නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් ඔබව ගෙන යනු ලබන්නේ අකම්පිත ස්වභාවයකට නොසෙල් වෙන ස්වභාවයකට ඕනෑම පුද්ගලයෙකුට අකම්පිතව නොසෙල් වී සතුටින් මේ ජීවිත කාලය ගත කරන්න කැමති නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඒකාන්තයෙන් සමීප වෙන්න ඕන මේ ධර්මයට පිටුපාලනම් කවදාකවත් ඒ සතුට ලබන්න බෑ ඒ වගේම තමයි ජීවිතය කියන්නේ කවදාකවත් හිතන ලද, පතන ලද, බලාපොරොත්තු වන ලද, සැලසුම් කරන ලද ආකාරයෙන්ම සිද්ධ වන දේකුත් නෙමෙයි. අද හිතන, සැලසුම් කරන, බලාපොරොත්තු වන දේ හෙට දවස වෙනකොට 100ට 100ක්ම වෙනස් වෙන්න පුළුවන්. එපමණක් නෙමෙයි නොසිතූ ආකාරයේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා එහෙම දෙයක් මේ ජීවිතය කියලා අවබෝධ නොකරගෙන සිටින තාක් ඔබ බලාපොරොත්තු වෙනවා අද වගේම හෙට දවසෙත් තනසීම අද වගේම හෙට දවසෙත් යහපතක් වේ මගේ මිදුරා මිතුරා අද hina වෙලා කතා කළා වගේ හෙට දවසෙත් කතා කරයි මගේ හාම් පුතා අද මට හොඳින් සැලකුවා වගේ හෙට දවසෙත් සැලකයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ වගේම මගේ දුවා දරුවෝ අද මා සමග හුරතලයෙන් කෙලි දෙලෙන් ගත කරනවා වගේ වැඩි වියට පැමිණුණාට පස්සෙත් මා සමග එහෙම්මම සතුටින් ඉඳීවි මගේ ස්වාමියා මා ගැන හොයා බලා කටයුතු කරනවා වගේ මගේ භාර්යාව මා ගැන හොයා බලා කටයුතු කරනවා වගේ හෙට දවසෙත් කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඇයි මේ වෙනස් වෙනවා කියන ස්වභාවය නොදන්න නිසා සැබවින්ම මේ ලෝකේ පුද්ගලයන්ගේ පුද්ගලික වැරදි නෙමෙයි මේවා කෙලෙසුන් සහිත මානසිකත්වයේ වැරද්ද යමෙකුට ලෝභය, ద్వේෂය, මෝහය, අකුසලය පහළ වෙනවා නම් ඒකාන්තයෙන් මේ අනුතු විපාක ටික බලාපොරොත්තු වේ යුතුයමයි. යම් සිතක මේ කෙලස් ටික තියෙනවා නම් එයා වෙනස් වෙනවාමයි. කොච්චර හරි හිතුවට නෑ මෙයා වෙනස් වෙන්නේ නෑ කියලා. ඒකාන්තයෙන් වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? වෙනස් වෙන හේතු එයා ළඟ තියෙනවා. ලෝභය කියන්නේ තණ්හාව කියන්නේ ද්වේෂය කියන්නේ මෝහය කියන්නේ මනසක ඇති වුණාට පස්සේ එයාට විශ්වාසයක් නැති වෙලා යනවා. ඒ කෙලෙස් ඇති වුණාට පස්සේ තමන් කවුද කියලා අමතක වෙනවා. තමන්ගේ යුතුයකම වගකීම අමතක වෙනවා. තමන් පොරොන්දු වෙලා තියෙන දේවල් අමතක වෙනවා. මම තාත්තා කෙනෙක් කියලා අමතක වෙනවා. මම අම්මා කෙනෙක් කියලා අමතක වෙනවා. මම දරුවෙක් කියලා අමතක වෙනවා. මම මේ සමාජයේ භික්ෂුවක් කියලා අමතක වෙනවා. ඇයි අමතක වෙන්නේ? මෙන්න මේ ලෝභ කෙලෙස්, ද්වේෂ කෙලෙස්, මෝහ කෙලෙස් ඇතිවීම. එනිසා මේවා පිළිබඳව හරිහැටි තේරුම් ගත්තොත් පමණක් මේ ජන සමාජය යහමගට යාමි තේරුම් ගත්තේ නැත්නම් බන කතා ලක්ෂයක් කිව්වත් උදේ ඉඳන් හවස වෙනකන් ධර්ම කතා වේදුනත් මේ ජන සමාජයේ සකස් වෙන්නේ නැහැ. එනිසා අවබෝධ කරගෙන අඩුම තරමින් දවසකට එක ලෝභ සිතවිල්ලක්වත් උපදින එක අවම කරගන්න පුළුවන් නම් එමගින් Tamanටත් සහනයක් සැලසෙනවා Taman ඇසුරු කරන අයටත් යහපතක් සැලසෙනවා මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා තණ්හාව නිසා හොයනවා හොයනකොට ලැබෙනවා ලැබෙන දේ පිළිබඳව විනිශ්චය කරනවා විනිශ්චය කරනකොට ඒ වස්තුන් පිළිබඳව බලවත් වූ බැඳීමක් මනසේ බැස ගැනීමක් ඇති වෙනවා අන්නේ බැස ගැනීම පාදක කරගෙන ඊළඟට කුමක්ද සිද්ධවන්නේ අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ ඒ බැස ගැනීම පිළි බැස ගැනීම නිසා Tamanට ඒ වස්තුන් අයිති කරගන්න හිතෙනවා ඔන්න ඊළඟ දුක ඇතිවන තැන ඒ දේවල් වලට මනසින් ගිජු වුණාට පස්සේ ඒ දේ මට ඕනේ කියලා අයිති කරගන්න හදනවා. මගේ වසඟේ තියාගන්නට ඕනේ කියලා අයිති කරගන්න හදනවා. පරිග්ගහෝති තණ්හා දිට්ඨි වශයෙන් පරිග්ගහණං බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පරිග්ගහය කියන්නේ තණ්හාවෙන් දිට්ඨියෙන් අල්ලා ගැනීම කියලා. එතකොට මේ වස්තුව තණ්හාවෙනුයි දිට්ඨියෙනුයි තණ්හාවෙන් අල්ල ගන්නවා කියන්නේ මේ මට ලෝභය උපදින දෙයක් මේ මගේ ආසාව සරිලන සපුරාලන දෙයක් කියලා ආසාවෙන් බැඳීමෙන් තදින්ම අල්ල ගන්නවා හිතිනුත් අල්ලා ගන්නවා, ගතිනුත් අල්ලා ගන්නවා, නීතියනුත් අල්ලා ගන්නවා. පුළුවන් හැම විදිහකටම අල්ලා ගන්න බලනවා. ඒ වගේම ඒ අල්ලා ගැනීමත් සමගම දිට්ඨිය ඇති වෙනවා. කුමක්ද දිට්ඨිය කියන්නේ? දිට්ඨිය කියන කාරණය කොටස් දෙකකට බෙදෙනවා සම්මා දිට්ඨිය මිත්‍යා මිච්ඡා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් වූ නිවැරදි වූ චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය. මිච්ඡා දිට්ඨිය කියන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නවා නම් අන්න මිච්ඡා දිට්ඨිය. ඒ වගේම යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ සියල්ල මහා බ්‍රහ්මයා මවලා තියෙන්නේ මා වෙනුවෙන්මයි කියලා අන්න මිච්ඡා දිට්ඨිය. යම් කෙනෙක් හිතනවා නම් කර්මය ඵලය කියලා දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුඵල ධමයක් නැහැ. මට ඕන විදිහට මේ හැමදේම වෙනස් කරන්න පුළුවන්. අන්නේ මිතනන අන්න මිච්ඡා දිට්ඨිය. මේ ජීවිතයෙන් පස්සේ පරලොවක් නැහැ, ඉපදීමක් නැහැ කියලා හිතනවා නම් අන්න මිත්‍යා දෘෂ්ටිය. දන් දීලා වැඩක් නැහැ, සිල් ගුණ පුරලා වැඩක් නැහැ, වාක් සුචරිතේ වැඩක් නැහැ. ওই දේවල් මේ මිත්‍යා ධර්ම කියලා කෙනෙක් හිතනවා නම් අන්න මිත්‍යා දෘෂ්ටිය. එනිසා මේ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නට හේතුවක් වෙනවා කුමක්ද? මනසේ බැස ගැනීම අරමුණු දැඩි ලෙස අල්ලා ගැනීම තණ්හාවෙන් කෙරෙන පරිග්‍රහය තණ්හාවෙන් කෙරෙන ගිජු වීම ඒකාන්තයෙන් පරිග්‍රහයට හේවත් තණ්හා දිට්ටි පරාමර්ශණයට හේතු වෙනවා වස්තුන් තණ්හාවෙන් දිට්ටියෙන් අල්ලා ගන්නට හේතු වෙනවා ඔන්න ඔය විදිහට හිත ඇතුලෙන් බලවත් ලෙස තණ්හාවෙන් දිට්ඨියෙන් අල්ලා ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද සිදුවන්නේ පරිග්ගහම් පටිච්ච මච්චරියං ඒ අල්ලා ගැනීම නිසා යාට මසුරුකම ඇති වෙනවා මච්චරියන් කියලා කියන්නේ කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාරනවා මච්චරියන්ති පරේහි සාධාරණ භාවස්ස අසහනතා කියලා මසුරුකම කියන්නේ Tamanට ලැබිලා තියෙන දේ තව කෙනෙකුට ලැබෙන මට අකමැති වෙනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට සැප සම්පත් ලැබෙනවාට කැමති නැහැ. තමා සතු වන දෙයක් තව කෙනෙක් සමග බෙදා හදාගෙන පරිහරණය කරන්න අකමැති ස්වභාවයට කියනවා මසුරුකම කියලා. මේ මසුරුකම ගිහියන්ටත් ඇති වෙනවා පැවිද්දන්ටත් ඇති වෙනවා පැවිද්දන්ගේ පැත්තෙන් ගත්තොත් ආවාස මච්චරිය තමන් ඉන්න ආවාසය පන්සල අරන්නේ ගැන මසුරුකම ඇති වෙනවා. ඊළඟට දායක මච්චරිය. තමන්ට ඉන්න දායකයෝ ගැන මසුරුකම ඇති වෙනවා. වෙන පන්සලකට වෙන අරණ්‍යයකට යනවටවත් කැමති වන්නේ නැහැ ඒ දායකයෝ. අන්න මසුරුකම ඇති වෙනවා. ඊළඟට ලාභ මච්චරිය. තමන්ට ලැබෙන දේ අන් අයට ලැබෙනවට කැමති වෙන්නේ නැහැ. ලාභ, සත්කාර, කීර්ති, ගෝසා, පැසසුම් මේවා ලැබෙනකොට තව කෙනෙක් ඒ දේවල් ලබනවට කැමති වන්නේ නැහැ. Tamanට පමණක් ලැබේවා කියලා හිතනවා. අනිත් අයගේ කීර්ති නාමය ඉවසන්නේ නැහැ. අනිත් අයට යම් තනතුරු තාන්නමාන ලැබෙනකොට ඒවා ගැන ඉවසන්න බැරිකම ඇති වෙනවා. මහා පුදුම විදිහේ නුරුස්නාකමක් හිතේ ඇති වෙනවා. අන් කෙනෙක් ධනය ටිකක් වැඩිපුර හොයා ගන්නකොට, ගේ දොර හදා වඩා ගන්නකොට, ඒ වගේම යාන වාහනයක් මිලදී ගන්නකොට ඉවසන්නේ නැහැ. පුදුමාකාර තරහක් හිතේ ඇති වෙනවා. අන්නේ විදිහට මේ මසුරුකම ඇති වුණාට පස්සේ විවිධාකාර විසම මානසිකත්වයක් නැති වෙනවා. ඒ මානසිකත්වය දුකටමයි හේතු වෙන්නේ. ඒ මානසිකත්වය කවදාවත් තනසීමට හේතු වෙන්නේ නැහැ. මසුරුකම ඊළඟට ඇති වෙනවා ඊර්ෂ්‍යාව. මේ ඊර්ෂ්‍යාවයි මසුරුකමයි ඇති වෙනකොට පුද්ගලයෙකුගේ මනස අගාධයට වැටෙනවා. එයාගේ ජීවිතයේ තියෙන මිනිස්කම මැකිලා යනවා. පුද්ගලයෙකුගේ මනසේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා නම් ඒක ඊටාම ලාමක මානසික තත්වයක්. බුදුරජාණන් වහන්සේගෙන් සංදේව රජතුමා දවසක් දා ප්‍රශ්නයක් විමසනවා ස්වාමීනි ඇයි මේ ජන සමාජයේ මිනිසුන් අතර මේ සමගියක් නැත්තේ ඇයි මේ මිනිස්සු වුණොන් කුලල් කාගන්නේ ඇයි මේ මිනිස්සු අතර තරංගයේ pore හැමදාම දකින්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊර්ෂියාවයි මසුරුකමයි හින්දා එහෙනම් ඊර්ෂියාව මසුරුකම යම් තැනක තියෙනවා නම් ඒ පවුලේ සමගියක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ ඒ ගමේ ඒ රටේ ඒ ජාතියේ සමගියක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ ලැබෙන්නේ නැහැ ඊර්ෂියාව මසුරුකම නැතිවන විදිහේ වැඩපිළිවෙලකට එන්න පුළුවන් නම් සමගියත් රැකෙනවා සමාදානියත් රැකෙනවා සතුටත් රැකෙනවා සහජීවනයත් රැකෙනවා හැමදේම රැකෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ බදාරනවා මගේ මගේ කියලා අල්ලාගත් දේවල් පිළිබඳව මසුරුකම ඇති වෙනවා මසුරුකම ඇති වුණාට පස්සේ තමන්ගේ දෙයක් අන් කෙනෙක් දකින්නවටවත් කැමති වෙන්නේ නැහැ අන් කෙනෙක් දකින්නවටවත් කැමති වන්නේ නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මසුරුකම ඇති වුණාට පස්සේ එතනින් නවතින්නේ නැහැ මේ මානසිකත්වය. මසුරුකමෙන් අනතුරුව තවත් දිගට මේ ප්‍රශ්නේ අවුල් වෙනවා. මසුරුකම නිසා එයා මච්චරියම් පටිච්ච ආරක්කෝ. ඒ මසුරුකම නිසා තමන්ගේ දේ ආරක්ෂා කරගන්න හදනවා. ඒක ඇති වරදක් නෑ තමන්ගේ දේ ආරක්ෂා කරගත යුතුයි. මෙතන කියන්නේ අයථාව ආකාරයෙන් බලවත් බැඳීමක් සහිතව තම වසඟයේ හැමදාම මේ දේවල් පවතින්නට ඕන කියන බලාපොරොත්තුව ඇතිව මේ දේවල් රැක ගන්නට හැදීම. එහෙම හිතුවට ලැබෙන්නේ නැහනේ. Tamange ඇස් දෙක එකම විදිහකට වෙනස් නොවේ වයසට නොයා පවතිවා කියලා හිතුවට ලැබෙනවද? Tamange කන් දෙක හැමදාම එකම විදිහට ඇහෙන්න ඕන. තමන්ගේ දිවට හැමදාම රසය එකම විදිහට ලැබෙන්න ඕන. තමන්ගේ ශරීරයට හැමදාම මෘදු ස්පර්ශයන් ලැබෙන්න ඕන. එහෙම හිතුවට ලැබෙන කෙනෙක් ඉන්නවද? එහෙම ලැබෙන්නේ නැහැ. ටික කාලයක් తాවකාලිකව ලැබෙනවා ඉන්නතුරු අහිමි වෙලා යනවා. ඉතින් මේ සනාතන ධර්මය පිළිගන්නට කැමති නැත්නම් මේ ඇත්ත පිළිගන්නට කැමති නැත්නම් ඒ පුද්ගලයාට කවදාවත් සහනයක් ලැබෙයිද? කවදාවත් සහනයක් ලැබෙන්නේ නැහැ. වෙන මොන මනෝපදේශනයන් ලබා ගත්තත් මොන ක්‍රමවේද හෙව්වත් ලබන්න බෑ සහනයක්. මොකද මූල හේතුව වෙනස් වෙන්නේ නැත්නම් ඵලය වෙනස් වන්නේ නැහැ. හිතක ලෝභ දේශ මොහ වැඩෙන වැඩපිළිවෙලක නම් ඒ පුද්ගලයා ඉන්නේ ලෝභ දේශ මොහ වැඩෙනක නැවැත්ුවේ නැත්නම් පීඩාව නවතින්නේ නැහැ. අලෝභ අද්වේෂ අමෝහ වැඩුවේ නැත්නම් සැනසීම ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මසුරුකම ඇති වුණාට පස්සේ එයාට ආරක්ෂා කරන්න හිතෙනවා තමාට ලැබිලා තියෙන දේවල් ආරක්ෂෝතේ ద్వාරේ ద్వාරේ පෙදහන මච්චරියා මච්චරිය ගෝපනාදී වශයෙන් සොට්ටු රක්කනං ගෝපනං කියලා කියනවා. කුමක්ද මේ ආරක්ෂාව කියන්නේ? ඔන්න දොරවල් වහන්න ඕන. ඒ වගේම ගේට්ටු දාලා මුර කරන්නට ඕන. ඒ වගේම ආරක්ෂකයෝ තියා ගන්න ඕනේ. කුමකටද මේ ආරක්ෂා කරන්න? මේ කල්පය ආරම්භ වෙච්ච කාලේ මුල් කාලේ මිනිසුන්ට එහෙම ගෙවල් වුවමනා උනේ නැහැ. දොරාගුළු වුවමනා උනේ නැහැ. හොර මැරකම් මේ ජන සමාජයේ තිබුණේ නැහැ. මේ මෑතක් වෙනකන් ලෝකයේ ඇතැම් රටවල් වල මිනිස්සු විදේශ ගමන් පවා යනවා Tamanගේ නිවස වහන්නේ නැහැ ගේට්ටු වහන්නේ නැහැ. එහෙම රටවල් තිබුණා. නමුත් දැන් වෙනකොට ඒ වගේ රටවල් ලෝකේ හොයාගන්නවත් නැහැ. ඒ තරමින් ලෝකේ මිනිස්සු ධර්මානුකූලව ජීවත් වුණා. තව කෙනෙකුගේ දෙයක් අයිති කරගන්න අත්පත් කරගන්න හීනකින්වත් හිතුවේ නැහැ. එහෙම මිනිස්සු ජීවත් වෙච්ච කාලවල මේ ඒ ලෝකයට ඒ සමාජයට අමුතු නීතියෙන් වමනා නැහැ. අමුතු නීති රෙගුලාසි අවශ්‍ය නැහැ. මිනිසුන්ව පාලනය කරන්න දඬුමුගුරු ගන්න ඕන නැහැ, අවියාවුද ගන්න ඕන නැහැ. ඒවා අවශ්‍ය උනේම මේ ජන සමාජය පිරිහිච්ච නිසා. ඒ නිසා දැන් අපි නතර වෙලා ඉන්න මේ ජන සමාජයේ අතිශයින් පිරිහිලා ගියපු යුගයක්. හැබැයි දැන් පිරිහිලානේ කියලා උපදින උපදින පෞකාර කම් වලට වසඟ වෙලා තවත් අගාධයට නොඇති අපි දක්ෂ වෙන්නට ඕන තමනුත් රැකිලා අසල්වාසීන් තම ඥාති මිතුරන් දුවා දරුවන් මේ අයත් මේ අකුසල රැල්ලෙන් බේරාගෙන අපේ ජීවිතවලට ඉමහත් ශාන්තියක් අන් අයගේ ජීවිතවලට ඉමහත් ශාන්තියක් සිදු කරනු ලබන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට ගලපා ගන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ මසුරුකම නිසා ආරක්ෂා කරන්න හිතෙනවා. මච්චරියම් පටිච්ච ආරක්ඛෝ ආරක්ෂා කරන්න යද්දී ඒ දේවල් කඩා වඩා ගන්න කවුරු හරි ආවොත් එයාට එක්ක දඬුවම් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නීතිමය කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඔන්න නැති ප්‍රශ්නයක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා ආරක්ඛාදී කරණං දණ්ඩා දාන සත්හා දාන කලහ විග්ඝා විවාද තුවන්තුව පේසුඤ්ඤ මුසාවාදා අනේකේ පාපකා කුසල ධම්මා සම්භවಂತಿ ඔන්න දේවල් ආරක්ෂා කරන්න ගියාට පස්සේ වෙන දේ තමන්ගේ කියලා රැකගන්න ගියාට පස්සේ වෙන දේ තමයි කුමක්ද ඒ පුද්ගලයාගේ අතට දඬු ගන්න වෙනවා ආයුධ ගන්න වෙනවා ගල් මුගුරු ගන්න වෙනවා එහෙම ගල් මුගුරු ගත්තාම කලහා විග්‍රහ විවාද ඇති වෙනවා රණ්ඩු ඇති වෙනවා කලබගෑනි ඇති වෙනවා ඔවුනොවුන් අතර හිතමනාපකම් ඇති වෙනවා ඔවුනොවුන් අතර නපුරු වචන හුවමාරු කර ගන්න සිද්ධ වෙනවා තුවන්තුව පේසුඤ්ඤ ඔබ බම් බොලන් කියලා කතා කරන මේ වචන පිට වෙනවා ඒ වගේම පේසුඤ්ඤ ප්‍රියභාවයේ නැති කරන හිස් වචන එයා කතා කරනවා ඒ වගේම සමගිය සමාදානේ නැතිවන විදිහේ වචන කතා කරනවා. අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ. නොඑක් විදිහේ පාපී අකුසල ලාමක මනෝභාවයන් ඇතිවන්නට මෙන්න මේ කියන తත්වයේ හේතු වෙනවා. මෙන්න මේ විදිහට තමයි පුද්ගලයන්ට ජීවිතයේ නොයෙක් දුක් පැමිණෙන්නේ. දැන් මේ කලහ විග්‍රහ විවාදයන්ට ගියාට පස්සේ සමහර විට ගුටිමැට ගුටි බැට දෙනවා. එහෙම නැත්නම් දඬුවම් දෙනවා. එහෙම නැත්නම් හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කායික මානසික අධික පීඩනයක් නැති වෙනවා. නැත්නම් මේට ජීවිතේ පවා නැති වෙනවා. හොඳට විමසලා බලන්න මෙහෙම නෙමෙයිද ඔබට ප්‍රශ්නයක් ආවේ කියලා. ඔබ බුද්ධිමත් නම් ඔබ ප්‍රඥාවන්ත නම් මේ කියන කාරණේවත් තේරුම් ගන්න පුළුවන් නම් හොඳට විමසලා බලන්න ඔබ යමක් හොයාගෙන ගියේ තණ්හාව නිසා නෙමෙයිද ඒ හොයපු නිසා නෙමෙයිද ඔබට ලැබුණේ ලැබුණට පස්සේ නේද ඔබට ඒ පිළිබඳව යම් නැවත නැවත බලවත් මේ විනිශ්චයක් බලවත් කරුණාකාරණා විමසන ගතියක් ඇති වුණේ ඒ විමසන්න ගියාට පස්සේ නෙමෙයිද ඔබට නැවත ඡන්ද රාගයේ බලවත් තණ්හාව ඇති වුණේ ඒ බලවත් තණ්හාව නිසා නෙමෙයිද ඔබ බලවත් විදියට ඒ අරමුණට බැසගත්තේ ඒ වස්තුව පරාමර්ශණය කළේ ඒ බැසගත් නිසා නෙමෙයිද ඔබට මසුරුකම නැත්තම් දැඩි අල්ලා ගැනීම ඇති වුනේ. ඒ දැඩි අල්ලා ගැනීම නිසා නෙමෙයිද ඔබට මසුරුකම ඇති වුනේ. ඒ මසුරුකම නිසා නෙමෙයිද ඔබ මගේ දේ කියලා රැක ගන්න ඕනේ කියලා හිතුවේ. අන්න එහෙම රැක ගන්න ගියාට පස්සේ තමයි හැම ප්‍රශ්නයක්ම ලෝකේ ඇති වෙන්නේ. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කිසි දෙයක් ආරක්ෂා කරන්න ඕනේ නැහැ. ඔහේ අතහැරලා දාන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ධර්මානුකූලව යම් භව භෝගයක් හොයාගෙන ඒ දේ රකින්නට ඕන ආරක්ෂා කරන්නට ඕන. හැබැයි තණ්හා මූලිකව තණ්හාවෙන් දිත්තේන් මානෙන් කෙරෙන ආරක්ෂාවක් නෙමෙයි. හොයාගත් භව භෝග සැප සම්පත් රැක ගැනීම නුවණින් කළ යුතුයි. හැබැයි ඒ තුල කෙලෙස් වැඩෙනවා නම් මුසපත් වෙනවා නම් දිත්තේ පාපය උපදිනවා නම් අන්න එතනයි බුදුරජාණන් වහන්සේ හිත দমনය කරන්න කියලා වදාළේ. ඉතින් එනිසා මේ ලෝකේ ජීවත් වන පුද්ගලයෝ මේ දේවල් හරියට තේරුම් ගත්තේ නැත්නම් හනන්ති භෝගා දුම්මේධං නෝච පාර ගවේසිනෝ භෝග තණ්හාය දුම්මේධෝ හන්ති අඤ්ඤේව අත්තනං ඔන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාරණේ තේරුම් ගත්තේ නැත්නම් භව භෝග සම්පත් නිසා ඒ පුද්ගලයා නැහිලා යනවා වෙනසිලා යනවා ඇයි එහෙම නැහෙන්නේ වෙනසෙන්නේ න කහාපන වස්සේන තිත්ථි කාමේසු විජ්ජති අප්පස්සාදා දුකා කාම ඉති විඤ්ඤාය පණ්ඩිතෝ කොච්චර දේවල් ලැබුණත් මේ මනස නම් සම්පූර්ණ කරන්න බෑ. අග්ගික්ඛන්தோ සමුද්දෝච මහිච්ඡෝ ചാපි පුංගලෝ. සකටේන පච්චයේ දෙන්තේ තයෝපේතේන පූරයේ. මහා ගිනි කඳකට කොච්චර දර දැම්මත් ඇවිලි ඇවිලි යනම මහ සාගරයට කොච්චර ගංගා ගැලුවත් ස්පාසාගරේ පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අතෘප්තිකර මනෝභාවයන් කවදාවත් පුරාලන්නට බෑ. එනිසා මේ මනසේ ස්වභාවය එයයි කියලා තේරුම් අරගෙන ලැබෙන දෙයින් සෑහීමටපත් වෙලා ලැබෙන දෙයින් සතුටටපත් වෙලා ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ ජීවිතය සරලයි සාන්තයි සුඛනම්යයි පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් සරල වූ සුඛනම්ය වූ ශාන්ත වූ ජීවිතයක් යමෙකුට තියෙනවා නම් එයා හැමදාම සතුටින් ගත කරන්නේ එයාට යමක් ලැබුණත් එයා සතුටු වෙනවා නොලැබුණත් සතුටු වෙනවා එයාට යමක් අහිමි වුණත් එයා ඒ ගැන එච්චර හිතන්නේ නැහැ යමක් ලැබුණා කියලා අනවශ්‍ය විදියට සතුටටපත් වෙන්නේ නැහැ ඉතින් මෙන්න මෙහෙම ජීවිතයක් ඇති කරගෙනම පමණයි මේ ලෝකයේ සැනසීම ලබන්නට තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා "ඉමේ කෝ භික්කවේ නව තණ්හා මූලකා ධම්මා" මෙන්න මේවට කියනවා නව තණ්හා මූලක ධර්මයන් කියලා. තණ්හාව නැති වුණා නම් එයා හෙවිල්ලක් හෙවීමක් කරන්නේ නැහැ. එයා සොය සොයා යන්නේ නැහැ ජීවත් වෙන්න උවමනා කරන කලමනා ටික හොයා ගන්නවා ධර්මානුකූලව. හැබැයි තණ්හා ගවේෂණයක් නැහැ. එහෙම ලැබෙන්නේ නැත්නම් එයාට විනිශ්චයක් ඇති වෙන්නේ නැහැ. විනිශ්චයක් නැත්නම් ඡන්ද රාගයක් ඇතිවන්නේ නැහැ. ඡන්ද රාගයක් නැත්නම් බලවත් බැස ගැනීමක් ඇතිවන්නේ නැහැ. බලවත් බලවත් බැස ගැනීමක් නැත්නම් පරිග්‍රහයක් අල්ලා ගැනීමක් ඇතිවන්නේ නැහැ. එහෙම පරිග්‍රහයක් බලවත් විදියට ඇතිවන්නේ නැත්නම් එයාට මසුරුකමක් ඇතිවන්නේ නැහැ. මසුරුකමක් නැත්නම් එයාට රැකගන්න කියලා දෙයක් නැහැ. රැකගන්න දෙයක් නැති කෙනා මේ ලෝකේ දුකට පීඩාවට හිංසනයට ප්‍රශ්න වලට පැටලෙන්නේ නැහැ. ඔබ යමකට පැටළුණා නම් යමක් රැකගන්න ගිහිල්ලාමයි ඔබ ඒ ප්‍රශ්නෙට පැටළුනේ. ඔබ යමකින් ගැලවුණා නම් නිදහස් වුණා නම් රැකගන්න යමක් නැති නිසා හෝ යමක් රැකගන්න උත්සාහවත් නොවීම නිසාමයි ඔබ ඒ දෙයින් බේරුනේ. මේන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ ඔබේ සිත රැකගන්න කොහොමද සිත රැකගන්නේ අකුසල් සිතට පහළ වෙන්නට නොදී ඒ වගේම ඔබ ඔබේ සිත ආරක්ෂා කරගන්නට ඕන හැබැයි බාහිර දේවල් ආරක්ෂා කරන්න ගියාට ඔබට ඒවා රකින්න ලැබෙන්නේ නැහැ මේ අවබෝධය ඇතිව ජීවත් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස් ජීවිතේ හොඳට ගත කරන්න පුළුවන් සතුටින් ගත කරන්න පුළුවන් ස්වාමි භාර්යාවරු දුවා දරුවෝ අම්මා තාත්තා යහළු එහෙලියන් මේ ජන සමාජයේ ගුරු දෙගුරුන් හැම දිනාටම ගිහි පැවිදි හොඳින් ජීවත් වෙන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරගත්තොත්. ඇයි හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ? හිතවල තණ්හාව අඩු වෙනවා. හිතවල මසුරුකම් අඩු වෙනවා. හිතවල තියෙන ද්වේෂය අඩු වෙනකොට හැම කෙනාටම හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එනිසා ඔබටත් ඔබ ජීවත් වෙන ලෝකයටත් යහපතක් සලසන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඔබේ හිතේ ඇතිවන තණ්හාව පාලනය කරන්න, द्वේෂය දුරු කරන්න බලන්න, මෝහය දුරු කරන්න බලන්න, මාන්නය, අහංකාරකම දුරු කරන්න නියතමානී කෙනෙක් වෙන්න, ගුණගරුක කෙනෙක් වෙන්න, හොඳ හිතක් හදවතක් ඇති මිනිසෙක් වෙලා මැරෙන මැරිලා යන මොහොතේ පසුතැවීමක් ඇති කරගන්නේ නැතිව මේ සමාජයට මම ආදර්ශයක් වුණා කියන සතුට ඇතිව මම හොඳින් ජීවත් වුණා මම පව්කම් කළේ නැහැ කියන සතුට ඇතිව ජීවිතය අවසන් කරන මොහොතේදී සැනසෙන්න මේ විදිහට කල්පනා කරලා මේ ධර්මයේ ජීවිතයට ගලපා ගන්න. අද උදෑසන කාලයේ දහසක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන හිමිදිරියේ තථාගතයන් වහන්සේගේ ශාන්ත අමා ධර්මයේ ශ්‍රවණය කරලා සිත පහදවාගෙන බොහෝ පින් රැස් කරගත් ඔබට මේ උපදින පින් සිතිවිලි බලයෙන් අද දවස ශාන්තියක්ම වේවා අද දවසේ සියලු රැකවරණේ ආරක්ෂාව සැලසේවා ජීවිතේ පුරාමට පින් වැඩෙන කුසල් දහම් වැඩෙන මාර්ගයේ ගමන් කරන්න වාසනාව ලැබේවා දෙවියන් සහිත ලෝකයට රැකවරණයක් ආරක්ෂාවක්ම වේවා ඔබටත් ඔබ ජීවත් වන රටටත් මුළු ලෝකයටත් කෘතක් ශාන්තියක් සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා ධර්ම කතාව ශ්‍රවණය කළ හැම දිනාටම නිදුක් නිරෝගී සුව සැලසේවා හැම දිනාගේම ජීවිත සුවපත් වේවා හැම දිනාම ශාන්තමා නිවනින් සැනසෙන මොහොත දක්වාම රැකබරණයම ලබත්වා ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්ධතු සාධු සාධු සාධු සමාජ සංගායනා